මේ විදිහේ සූත්‍ර මාතෘකා කරගෙන කතා කරන්නේ අදහස්යේ හැම විටම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පරිච්ඡේදමපාද ඕදිපාක්ෂික ධර්ම ආදී පිළිබඳවම කතා කරන විට ඇතනිට ඒ දිරවන්නට බැරි ආහාරයක් බවට පත්වෙනවා. එනිසා දිරවා ගන්නට ලේසි ආහාර තියෙන්නේ. ඒකයි මා මේ මේ පහසෙන් තේරුම් ගන්නට පුළුවන් සූත්‍ර මාත්‍රකා කරගෙන මේ ස්ථානෙදී ඒ කතා කිරීමට අදහස් කරනවා. ඉතින් මා පොත ගන්නේ මේ සූත්‍ර ඔක්කොම මට පාඩම් නැහැ. මට පාඩම් කරලා නැහැ. ඒ නිසා සමහර කටපාඩම් කරන්නට ගියත් දැන් ඒවා අමතක වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පොත ගෙනල්ලා පොතේ ඒ සූත්‍රය බලාගෙන කියන එක ඒ ඒ හිතටත් විතරම දෙහිපගෙන දෙන කර්මයක් වන්නේ නැහැ. දැන් අප කතා කළේ වසල සූත්‍රය කියන්නේ. ඒ වසල සූත්‍රය කියන කරුණු කීපයක් සතිය දිනෙහි කතාවට ඇතුළත් වෙනවා. ඒ අප නැවතුයේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං භාතරං භගින් සස්සු හන්ති රෝසේති වාචාය සංඥා වසලු ඉති යමෙක් මවට පියාට සහෝදරයාට සහෝදරියට නන්දා මාමලාට හිංසා කරනවා නම් ඒ කියන්නේ අතින් පයින් දඬු මුගුරු ආදීන් දසනවා කලනවා නම් ඒ වගේම වචනෙන් රොස් පරස් දැනවදිනවා නම් සංජඤ්ඤා එවඳු තැනැත්තෙකු වසලේකයි ධම්මේය සංජඤ්ඤා වසලෝ ඉති ඉතින් යම් අවස්ථාවකදී දැන් මේ මේ වසල කතාවක් සුදුසු වන්නේ ඒ ඒ අවස්ථාන් කුලවයි ඒ අවස්ථාන් කුලවයි වසලයා වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාවේදී සිත පිළිබඳව දේශනා කරන තැන්වල වදාරා තිබෙන්නේ යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති දැන් යම් සමයේදී යම් අවස්ථාවකදී කාමාවචර කුසල්සිත උපදින්නේ වේ. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ඒ සිත පවතින්නේ. ඒ සිත පවතින අවස්ථාවේදී කුසල් සිතක් පවතින අවස්ථාවේදී කෙනෙක් හොඳ කෙනෙක් හොඳ තැනක් ඉතින් යස්මින් සමයේ අකුසලං චිත්තං හෝති යම් අවස්ථාවකදී අකුසල් සිතක් නම් ඇතිවන්නේ ඒ අවස්ථාවේදී ඒ තැනත්තා කලින් එහෙම නැත්නම් ඊට පස්සේ හොඳ කෙනෙක් ඇයි මෙන්න ප්‍රසිද්ධියක් නම අන්යන්ගෙන් ලබතක්. ඒ අකුසල් සිතක් උපදින අවස්ථාවේදී හෙතම හොඳ කෙනෙක් නෙවෙයි. ඒ මොකද හොඳේ නරකේ කියන එක සිත පිළිබඳ වූම කාරණා. හොඳ වන්නේ නරක වන්නේ. කෙනෙක් හොඳ කෙනෙක් කියන්නේ හොඳ සිතක් කියන එක. ඒ කියන්නේ නිතරම හිතම හොඳ දෙයක් සිතන හොඳ දෙයක් කියන හොඳ දෙයක් කරන කෙනෙක්. එහෙම කෙනෙකුයි හොඳ කෙනෙක් කියලා. දැන් හොඳයි කියන්නට පිළිෙන්නේ මොනවද කියලා බලුවොත් ඒ තමන්ගේ ශරීරය නෙවේ. ශරීරයේ සමහර විටක මේ දකින්නට කිසිවෙකුට දකින්නට තරම් ප්‍රිය ශරීරයක් නොවන්නට. ඒ එහෙම ශරීර පිළිබඳව බණ පොතේ සඳහන් කරනවානේ. ඒ කෙනෙක් දුර්දශ කියන්නේ දකින්නට ප්‍රියමනාප ශරීරයක් ඇති කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙකු වුණා. ඒ ඒතනත්තාගේ හොඳ ගති වීම. ඔහු ඒ සිත හොඳයි, කියන දේ හොඳයි, කරන දේ හොඳ නම් ඒතනත්තාගේ ශරීරය කොයිතරම් විරූප වුණත් ඔහු හොඳ කෙනෙක්. විරූප වීමට කාරණයක් තිබෙනවා. ඉදිරි උපවීමට කාරණේ වශයෙන් දක්වන්නට තිබෙන්නේ වර්තමාන දෙයක් නෙවෙයි ඒ අතීතය. අතීත ජීවිතයේ පිළිබඳ වූ එක. අතීතයේ හිතම තමන්ගේ ශරීරයේ විરૂප වන්නට හේතු වන යම් වැරදි කරලා මිනිසෙකුනේ ඒ වැරද්ද නිසා නෙවෙයි. මිනිසෙක්ව උපන්නේ ඒ වැරදින් නෙවෙයි. මිනිසෙක්ව උපන්නේ තමන් කරන ලද කුසල කර්මයක විපාක වශයෙන්. එහෙත් තමයි මේ මිනිසෙක් කලින් જાතියකදී තමා තුළ ශරීරය විරූපවන්නට හේතු වන යම් යම් අකුසල කර්ම සිදු කළ බැරි ඒ අකුසල කර්මයන්ගෙන් පීඩා කරන ලද කුසල කර්මය හොඳ රූපම ලබා දෙන්නේ නැති එක. ඒ දුර්වර්ණ ඒ වගේම මේ අප්‍රිය කරු එහෙම රූපයක් ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා තේරුම් ගත යුතු තිබෙන දැන් මෙතන මේ වසල කතාවේදී බුදුරජාණන් වහන්සේ එකම තැනකවත් ඒ වසලේ කුවීමට කාරණීය වශයෙන් දක්වන්නේ නැහැ ඒ තනස්කාගේ රූපය. රූපය පිළිබඳව මොනවද නැහැ. මේ ඔක්කොම චිත්ත චෛතසික ධර්ම පිළිබඳවමයි මේ වසල වාදය එන්නේ. ඒ නිසා වඩාත්ම තේරුම් ගත යුතු කාරණය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ දේශනාව තිබෙනවා ධම්මාදිත්‍යාන ධම්මදේශනා කියලා. ඊළඟට පුද්ගලාදිත්‍යාන ධම්මදේශනා. දැන් සමහර විටක පුද්ගලයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රකාශ කිරීමෙන්ද උන්වහන්සේ දක්වන්නේ පුද්ගලයෙකුම නෙවෙයි ධර්මයක් දක්වා ධර්මයක් දක්වා දැන් මෙතන වසලයා කියන්නේ පුද්ගලයෙකු ගැන. වසලයා කියන්නේ පුද්ගලයෙකු. එතකොට ඒ පුද්ගලයෙකු දක්වා උන්වහන්සේ ඒ ඒ වසලයා කරන වසලයෙකු කරන ධර්ම මොනවද කියලා පෙන්නනවා ඒ ධර්ම. එතන දක්වන්නේ ධර්ම. දැන් මෙතන බලන්න අපි කියවනේ යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසු හන්ති රෝසේති වාචා සංජඤ්ඤා වසලෝ දැන් හන්ති රෝසේති වාචාය කියන එකයි මේ වසලයා වන්නට කාරණේ වූයේ හන්ති කියන්නේ හිංසා කරන. එතකොට හිංසා කරන්නට හිංසා කිරීමේ සිතක් නැතිව පුළුවන්ද? ඒතනත්තා තමන්ගේ මවට, තමන්ගේ පියාට, තමන්ගේ සහෝදරයාට, සහෝදරියට නැදි මයිලන්ට ගහනවා එහෙම අදන්තේකම් කරනවා ඒ වගේම බණින දැන් ඒ ඒ ක්‍රියා ගහනවා ඒ හිංසා කරනවා කියන මේට අයත් වන්නේ ඔහුගේ කායික ක්‍රියා කය එතකොට ඔහුගේ කය මේ ගැසීමේ ක්‍රියාව සිදු කිරීමට සුදුසු වන ආකාරයට පවත්වන්නේ කුමකින්ද මේ ගැටීමේ චේතනාවෙන් යුක්ත වූ සිත්වලින් සිත්වල එතකොට ඒ ධර්ම වශයෙන් ගන්නට කියන්නේ සිත ඒ හිංසා කිරීමේ චේතනාවක් නොමැති වූ හිංසාවක් වන්නට බෑ උට ගහන්නට බනින්නට ඊළඟට බැනීම වචනය පිළිබඳ එකක් වාග්වාදය ඒ වාග්්වාරයෙන් බැනීමේ චේතනාව ඇති වෙලයි ඔහු තමන්ගේ මවට තමන්ගේ පියාට සහෝදරයාට සහෝදරියට ඒ නැදි මල්වන්ට බනින්නේ ඉතින් ඒ බැනීමේ චේතනාවෙන් යුක්ත ඒතකොට ධර්ම වශයෙන් දුරන්නේ ඔහුගේ කර්මය කුමක්ද ඔහු එතන කර්මයක් සිදු කරන්නේ කම්මනා වසදෝවති ඒ ඔහු කරන කර්මයක් තිබෙනවා මොකක්ද මේ කර්මය ඔහු ගැසීමේ කර්මයක් සිදු කරනවා හිංසා කිරීමේ කර්මය අනිත් එක දැනීමේ කර්මය ඒ දෙකම සිදු කරන්නේ ඔහුට ඒ දෙක සිදු කිරීමට ద్వාර දෙකක් තිබෙනවා කාය ద్వාරයයි වාග් ద్వාරයයි ඒ කාය ద్వාරයයි වාග් ద్వාරයයි ක්‍රියාත්මක කරවන්නේ කුමකින්ද ඔහුගේ සිතින් චේතනාව ප්‍රධාන කොට ඇති ඒ චිත්තචෛතසික ධර්මයන්ගෙන් ඒ නිසායි වසලයා වන්නේ අපිට කියත හැකි මෙහෙමයි කෙනෙකුව වසලයා කරන්නේ ඔහුගේ සිතයි කියන්නේ. එමකොද සිත නොමැතිව ඒ ක්‍රියාව කරන්නට බෑ. එවිට බුදුරජාණන් වහන්සේගේ ජනත් සූත්‍රයක දේශනා කරලා තිබෙන ඒ කාරණය අපට හොඳට මතු කර ගන්නට පුළුවන් වෙනවා මහන්සි වදාරනවා කෙනෙක් පිරිසිදු වන්නේ හෝ අපිරිසිදු වන්නේ ඔහුගේ සිත නිසා චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිසanti චිත්තවෝදානා විසුද්ධanti මහණෙනි සත්වයෝ අපිරිසිදු වන්නේ කෙලෙසෙන්නේ කිලුතු වන්නේ සිතිනි සිත අපිරිසිදු වීමෙනි සත්වයෝ පිරිසිදු වන්නේ සිත පිරිසිදු වීමෙන් දැන් පිරිසිදු සිතින් කෙනෙක් අම්මට තාත්තට ගහන්නේ නැහැ. බන්නේ. අපිරිසිදු සිතකින් මේ දේ කරා. ඒකට සිත කීතු වෙලයි මේ ක්‍රියා සිදු කරා. ඒ ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් කිලිටු වූ සිත් ඇති ඒ අවස්ථාවේදී හෙතෙම වසලේ බව දැනගන්න. සංඥා වසලෝ හිතේ. යෝ අත්තං කුච්චිතෝ සම්තෝ අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති සංජඤ්ඤාවසල කෙනෙක් තවත් කෙනෙකුගෙන් යහපතක් පිළිබඳවයි අසන්න අර්ථයක් අසන්න අත්තං කුච්චි තමාට වැඩදායක දෙයක් කිරීමට ඒ ඒ ගැන අනුශාසනා කළ හැකි පුද්ගලයෙක්යි Taman සලකන කෙනෙකු වෙතට පැමිණ. දැන් සමහර විටක කෙනෙක් නුවණැතිව උපදින්නට හේතු වන කරුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා පිළිෙන්නේ ඒ තැනැත්තෝ పూర్ව ಜಾතිවලදී ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙතට පැමිණ කිං භන්තේ කුසලං කිං භන්තේ අකුසලං කිං කරියමානං මේ අත්තාය හිතාය භවිෂ්‍යති තේ කිං කරියමානං මේ අනත්තාය අහිතාය භවිෂ්‍යති ඔයාදි වශයෙන් අසලා දැනගත් අය තමයි නුවණැතිව උපදින්නේ ස්වාමීනි කුසල් කියන්නේ මොනවද අකුසල් නම් මොනවද කවර විදිහකට පිළිකදීමෙන් මට යහපතක් වේද කවර විදිහකට පිළිපැදීම නිසා මට අයහපතක් වේද කියලා කරුණු දැන ගැනීම සඳහා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත තනින අසා දැනගත් ගුණ ඒ හේතු කොටගෙන අනතුරු ಜಾතිවලදී නුවණැතිව උපදිනවා නුවණැතිව උපදිනවා දැන් තේන්පා අප මේ පින්තුන් කරන ක්‍රියාවන් අනාගත ජීවිතවලදී නුවණ ඇතිව උපදින්නට කරුණු වෙනවා නුවණ ඇති ජීවිත ලබන්නට. මොකද ධර්මය ඇසීම නුවණ දියුණු කරන දෙයක්. ඒ නිසා ඒ ධර්මය ඇසීම නිසාම ඇතිවන නුවණ දක්වනවා සෝතාවධාමේ පඤ්ඤා සුතමයේ ඥානං. ඒ ඥානය ලැබෙනවා ඇසීම නිසා ඒ ඥානය උපකාර වෙනවා තවත් මේ ධාතියේදීම මේ ප්‍රතිපත්තියේ යෙදීම වශයෙන් බොහෝ උපකාරයක ඒ වගේම මේ ලෞකික වශයෙන්ද අනාගත ජීවිත ඥානවන්තව ලැබීමටද එය හේතු වන කරුණ. දැන් යෝ අත්තං කුච්චිතෝ සම්තු. ඉතින් මේ කවුරුත් එහෙම කැමති වන අය සිටිනවා. එහෙම දැනගැනීමේ කැමැත්ත. දැන් මේ පින්තුන අතරවත් එහෙම සිටිනවානේ ගිහින් අහන්නට සමහර විටක කෙනෙකුට හිතෙනවා මේ ජීවිතයේදීම මේ බුදුරජාණන් වහන්සේ දක්වාන ලද ඒ ප්‍රතිපත්ති මාර්ගයේ හැකිතාක් දුර යා යුතුයි. ඒ අදහස් කරන්නේ මේ ජීවිතයේදී ගිහියෙකුව සිට හෝ ලැබිය හැකිනම් සෝවාන් මාර්ග ඵල ලබන්නට ඕන. ඒ සඳහා මම උත්සාහ කරමි කියන මේ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ ගැන තමන් පිළිගන්නා තමන් හොඳ අනුශාසනයක් ලැබෙයි කියලා සැලකෙන කෙනෙකු වෙත උතුමෙකු වෙත ගිහින් අහනවා මට මෙන්න අදහසක් තියෙනවා ස්වාමීනි මට මේ ගැන මගේ අදහස පිළිබඳව ඔබ වහන්සේ යමක් කියන්න කොහොමද ඒක කරන්නේ උන්වහන්සේගෙන් පිළිතුරු ලැබුණොත් මොනතරම් උත්සාහ කළත් මේ જાතියේදී ඒවා ලබන්නට බෑ කල්ප ගණන් පුරන ලද පාරමිතා ඕනේ. එහෙම කරන්නට අපට ඒ පාරමිතා නැහැ. ඒ නිසා දැන් දන් දෙන්න, සීල් රකින්න අනාගතයේහි බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඔය කියන අදහස ඉටු කරගන්නට පුළුවන් වේවි කියලා ඒ විදිහේ අවවාදයක් දුන්නොත් එයත් ඇතුළත් වෙනවා යෝ අත්තං කුච්චිතෝ සන්තෝ අනත්ථ මනුසාසන ඒ මොකද Tamanට යම් කිසි අර්ථයක් සිදු කර ගන්නටයි කියේ. මේ Taman නොදන්නවා නෙමෙයි. මන්ත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළ වෙන බව අනාගතයේදී ඒක දන්න. Taman දැනගෙන තිබෙන ඒ කාරණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන පරිදි පිළිපැද්දොත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් කියන එක දන්න. එහෙම දැනගෙන වඩාත් කරුණා දැන ගැනීම වශයෙන් උයි මේ ගිහින් අහන්නේ. එහෙම අය තමන්ගේ බලාපොරොත්තු සියල්ලම සුන් කර ගැනීමට හේතු වන අනුශාසනයක් යමෙක් කළොත්. ඒක හොඳ එකක් නෙවෙයි. ඒ නිසා කෙනෙක් ඒ අනුශාසක තත්වෙහි සිටින කෙනෙක් බොහෝම පරිස්සම් වන්නට ඕනේ. බොහොම පරිස්සම්. තමන් කොයි තරම් තමන්ට සිතුණා සමහර විටක Tamanටම හිතෙන්නට පුළුවන්. මේ වර්තමානයේදී වන්දක් සිදු කර ගන්නට බැරි වෙයි. එහෙම හිතන්න. එහෙම හිතුවම් ශාසනය වලයි කියලා ප්‍රකාශ කරන එක වැරදි. ශාසනයේ වන්දක් නෙවෙයි. ඒ ශාසනයෙහි ප්‍රතිපත්තිය ප්‍රතිඵල ගෙන දෙන්නේ කවර කාලයක් දක්වාද කියලා එහෙම බුදුරජාණන් වහන්සේ වදාරනවා. උන්වහන්සේ උගන්වා තිබෙන්නේ මේ ශාසනය දියුණුව ශාසනය පවතින්නේ කවර තාක්කල්ද මගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානෙහි යෙදෙන තු. ඉතින් උන්වහන්සේ වදාළ නැහැ මේ මගේ ශ්‍රාවකයෝ දම් දෙන තුරු මගේ ශ්‍රාවකයෝ සීල් රකින්න තුරු එහෙම වදාළේ. ඒ මොකද දන් දෙන්නෝ ශ්‍රාවකයන් නොවන අයත් සිටිනවා ලෝකේ. සීල රැකින්නෝ ශ්‍රාවකයන් නොවන අයත් සිටිනවා ලෝකේ. ඒ සතර සතිපත්තහරේ යෙදෙන්නෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයෙම අනුව පිළිපදින. වහන්සේ බලාපොරොත්තු වූ අර්ථය සිදු කර ගැනීම සඳහා පිළිපදින පිළිස. ඒ නිසායි සතර ප්‍රතිපත්තාවෙන් පිළිබඳව. එබැවින් ඒ පිළිබඳව යම් Tamanගෙන් ප්‍රශ්න කරන විට ඒ අනුශාසකයා කවදාවත් ඒ පුද්ගලයාව මන්දෝත්සාහී කළ යුතු නැහැ. සමහර ඉන්නේ එහෙම කියන අය. මේ කොයිතරම් උත්සාහ කළත් නැහැයි කියලා ඒකට කාරණේ හැටියට දක්වන්නේ අපට පාරමිතා නැtei. අපට පාරමිතා නැtei කියලා කොහොමද ඒ අය කියන්නේ? ඔහු අතීතයේ එක එක සත්‍යා පිළිබඳ අතීතයේ දන්නවා. ඔවුන්ට පුළුවන් ද අන්‍යයන්ගේ ආශය අනුසය දැනගන්න. මොහු කොයිතරම් කාලයක් මේ ಗುಣධර්ම පුරා තිබෙන කෙනෙක්දයි කෙනෙකුදයි සොයා බැලීමේ සලකා බැලීමේ නුවණක් ඔවුන්ට තියෙනවද නැහැ. ඒ අයට තියෙන්නේ මේ පොතපත ඉගෙන ගැනීම නිසා ඇති කරගත්ත දැනුමක්. දැනුමක් ඒ අනුසාරයෙන් ඔක්කොම සලකන්න ඔක්කොම හිතන්න ඒක වැරදි. එනිසා ඒ උත්සාහය කරන කෙනෙකුට ඒ විදිහේ වැරදි අංශාසනයක් කළ යුතු නැහැ. යහපතක්මයි යහපතක් සිදු කරගත හැකි දෙයක්ම කිය යුතුයි. නිසා කියන්නට ඕන උත්සාහ කරන්න. උත්සාහ කළොත් ලබාගත නොහැකි කිසිවක් නැහැ. ඉතින් උත්සාහ කළා කරන්නේ හොඳ දෙයක් පිළිබඳ වූ උත්සාහයක් නම් ඒක નિરර්ථක නෑ. ඒක අර සමහරු කියන විදිහට ගඟට ඉනිකකුවා වගේ නෙවෙයි. එහෙම වන්නේ. ඒකද පාරමිතාවක් වෙනවා Tamanට. භාවනාමින් කරන්නේ ප්‍රඥා වර්ධනය. නුවණ වැඩිම. ඒ නිසා ය ප්‍රඥා පාරමිතාව දැන් අනිත් සියලුම පාරමිතාවන්ට වඩා මේ මාර්ගඵලාදී ගමයට උපකාරක කාරණිකාව තමයි ප්‍රඥා කාරණිකාව. ප්‍රඥාවෙන් ඒක කරන්නේ. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ යෙන සම්මා දිට්ඨියයි කියනු ලබන ප්‍රඥාව තමයි මේ මාර්ගාංගයන්ගෙන් උසස්ම මාර්ගාංගය. අග්ගමක්ඛායති බුදුරජාණන් වහන්සේ එහෙමම වදාරනවා. එයයි ප්‍රධාන. අනිත් ඒවා අප්‍රධානයි. ඒ අප්‍රධානව වුවත් ඒවායේ උපකාරයේ ප්‍රඥාවට ලැබෙන්නට ඕනනම් ඒ නිසා ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳව කරනු ලබන කවර ක්‍රියාවක් වක් નિરර්ථකී කියලා දක්වන්නට බෑ. සාසනෙහි උගන්වන ප්‍රඥාවයි කියන්නේ දුකක් දුක ඇතිවීමේ හේතුවක් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ නුවණට. ඒ නිසා යෝ අත්තං කුච්චිතෝ සම්තෝ අනත්තමනුසාසෝ තමන් යහපතක් අර්ථයක් සිදු කර ගැනීම සඳහා උපදේශක් අනුශාසනයක් යමකෙන් බලාපොරොත්තු වේද ඒ තැනැත්තා තමන්ට අනර්ථයෙන් අනුශාසනා කරනවා ඒක අනිත් පැත්තකුත් උන්නම් කියත හැකි අපිට පුළුවන් කෙනෙක් උවමනා කරනවා මේ ජීවිතයේදී තමන් සෑහෙන ධනයක් ඇති කෙනෙකු හැටියට දිනුවා. දිනුවා. ඒ නිසා ඒබඳු ධනයක් ඇති කෙනෙකුගෙන් නහෝ ඔහු ගිහින් අහනවා. මා කැමති. අපි එකතරම් කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අපේ ජීවත් වීම බොහොම සුළු කලක්. ඒ කාලය තුලදී සෑහෙන ධනයක් ඇතිව ඒ අමුදරු ආදී මේ බොහොම සපවත් ජීවිතයක් ගත කරන්නට හැකි වෙන පරිදි ධනයක් ඇතුළු වාසය කරන්නට මම කැමතියි. මේ තමුන්නාංශ නැත්නම් ඔබතුමා එහෙම ධනවතෙක් කියලා අත්දිනවා. ඉතින් ඒ ධනෙ උපයන හැටි එහෙමත් කියන ධම්ම ඇති. ඒ නිසා මට යමක් කියලා දෙන්න තියෙනවා. ඔහු කියවොන් මේ දැන් තියෙනවා නේද අර කැසිනෝ කියලා. යම් දේ ඒ වාට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ තොම්බෝලා ගන්නදී ඈ එහෙම නැත්නම් ස්වීට් ගන්නදී කියලා එහෙම කිව්වොත් ඒක අර්ථයෙන් අනුශාසනා කිරීමක් වේද නැහැ එහෙම වෙන්නේ නැහැනේ එහෙම නැත්නම් කිව්වොත් මේ දැන් බොහොම හම්බ කරන්නට තියෙන දේශිව මාර්ගය මේ අර ඩ්‍රග්ස් කියලා තියෙන මොනවද ඒවට කියන්නේ මත්ද්‍රව්‍ය අන්න ඌව ටිකක් උකුණන්න පටන් ගන්නදී නැත්නම් කොහෙන් හරි ගංජා ටිකක් කරලා ගුලි කරලා සතර විභාගානේ දුන්නත් කවන්නකේ කුටි මේකක් ලක්ෂපතියෙක් වෙන්නට පුළුවන් සුළු කලකින් කියලා. එහෙම නැත්නම් උරා රක්කු විකුණන්නේ. එහෙම කියන අය දෙතු. ඒ අය අර්ථයක් ගැන යහපතක් සිදු කර ගන්නා ආකාරය ඇසුවම අනර්ථයෙන් අවවාද කරන අය අනත්තං අනුසාර. පටිච්චන්නේන මන්තේති පංජඤ්ඤා වසලෝ ඉති ඊළඟට තමන් ඒ පිළිබඳව කිය යුතු ඒ අර්ථය යහපත සිදු කර ගන්නට අනිත් පුද්ගලයාට කළ යුතු කළ හැකි දේවල් සියල්ලම එලිදරව් කරන්නේ නැහැ. ඒවා සංගවාදනයි. දැන් අර තියෙන්නේ මේ මේ ඔය නොඑක් දෙනා වෙදකම් ආදී සංගවාගෙන සිටින්නේ කාටවත් දෙන්නේ නැතුව ඔවුන් සමගම මැරිලා යන්නේ ඒවා. අන්න ඒ වගේ එල්දරව් කරන්නේ නැහැ. පටිච්චම්මේන මන්ති. සංගවාගෙනයි කියාවේ. බණක් ගැන ඇහුව ධර්මය කියනවා. එතකොට හිතෙනවා මොහොත මේ මා දන්න ඔක්කොම කියලා දුන්නොත් මගේ තත්ත්වය මොකක්ද? තමන් ඉන්නේ ආචාර්ය තත්ත්වයේ මුදුනා වෙලා ඒක නිසා ටිකක් කියනවා. කිය යුතු ඔක්කොම කියන්නේ නැහැ ඒවා ටිකක් හංගගෙන ඉන්න. එහෙම දැන් ධර්මයේ පිළිබඳව නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොකක්ද නැtei කියලා ගුරු මුෂ්ටි කියන. ගුරු මුෂ්ටි. ඒක තමන්ට තියාගන්න. ඒක කාටවත් දෙන්නේ. එහෙම එකක් නැහැ. ඒ නිසා කිසිවක් සංගවා නොගන නොගෙන ඒ තනත්තාගේ යහපතට හේතු වන දේ නොසංගවා කියන්නේ. එහෙමයි කරන්නට ඕන. නමුත් එහෙම නොකරනවා නම් ඒ තනත්තා අනර්ථයෙන් නම් අනුශාසනා කරන්නේ කිය යුතු දේ සංගවාගෙන නම් කියන්නේ දැනගන්නේ හිතම වසල ඒක කියලා. කන් ජඤ්ඤා වසලෝයි. යෝකත්වා පාපකම් කම්මං මාමං ජඤ්ඤාති චිත්තේ යෝ පටිච්චන්න කම්මන්තෝ සංඥා වසනෝ ඉති. දැන් ඒකට අසු නොවිය හැකි සමහර පුද්ගලයන් නම් ඉන්නත් බැරි නැත්තේ නෑ ඈ යෝ කත්වා පාපකම් කම්ම යන්තෙම පව්කම් කොට මා මං දඤ්ඤාති ඉච්ඡති මා මේ පව්කම කළයි කියලා කවුරුවත් නොදැන ගනිවා කියලයි තමන්ගේ ප්‍රාර්ථනාව. යෝ පටිච්චන්න කම්මන්තු ඒ විදිහේ රඟවාගත්ත ක්‍රියා ඇති තැනැත්තේ සංජඤ්ඤා වසලුන් මං ජීවේ සමහරුන්ට එහෙම කරන්න තුමනක් නැහැ වර්තමානයේ රහසින්වත් කුණු කරන අයත් ඉන්නවා වර්තමානයේ එහෙම අයත් ඉන්නවයි කියලා අපට සමහර හාමුදුරුවන්ගෙන්ම අහන්නට ලැබෙනවා. මරුණ අයගේ ಗುಣ කියනකොට මේ නිත්‍ය නිතර නිත්‍ය පන්සේ පොහොය අතසේ සමාදන්ව රැකි අය අය කියන්නේ මරුනේ කොටින් කියනවා නම් රහසින්වත් පවු නොකරන්නේ කියලා. ඒ කියේ අරහන් ගුණය ඇති කෙනෙක් කියනවා එක වෙන වචන වලින් කියන්නේ. ඉතින් ඒක මේ ධර්මයට ශාසනයට තමන්ට කරගන්න යහපතක් නම් ඒක පුද්ගලයෙකුට කරන නිඳාවක් වන්නට පුළුවන්. ඒ නිඳා කිරීමේ තියෙනවනේ ක්‍රම දෙකක්. එකක් කෙනෙකුන්ට කෙනෙකුන්ව පහත් කොට කතා කරන ගුණා බල්ලා ඌරා ඒ විදිහේ නිර්සප්ප එහෙම පහත් කරලා සමහර විටක කතා කරන ආ ඔබ මහරජුරුවනේ <laughs> ඒ විදිහට කතා කරන උසස් කරනවා ඒත් නින්දාවක් කරන්නේ ඒ වගේ නින්දාවක් කිරීමට කර කතාවක් දන්නේ නැහැ <laughs> කොහොම හරි මේ මේ පව්කම් කොට මා පව්කම් කළ කෙනෙක්යි අන්‍යෝ දැන නොගනිත්වා. ඒකයි සාමාන්‍ය පව් කරන අයගේ ස්වභාවය. රහසින් පව් කරන අය කියන්නේ නමුත් රහස් පව් කිරීම පිළිබඳ රහස් නම් නැහැ කියලායි බුදුහාමුදුරුවෝ අදහන්නේ. නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං අකුබ්බතෝ අත්තා තේ පුරිස ජානාති සච්ඡං වා යදිවා මුසා පව් කිරීම සම්බන්ධව කෙනෙක් කරන පව් පිළිබඳව රහසක් නම් නැත. ලෝකේ වෙන කවුරුවත් නොදැන ගත්තාන් අත්තා කියන්නේ තමගේ හිත. එම්බා පුරුෂය ඔබගේ හිත දන්නවා ඔබ මේ කරන්නේ අත්තක්ද බොරුවක්ද කියලා. සත්‍යං පවායති බාමසා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරන ලෝකෙහි සිටිනවා ඊට දුරසිටද දැකිය හැකි අය සුවිදූර විදුලියෝ කියලා කියනවා. ඒ దేవතාවු දෙවිවරු තවත් irdimatun පිළිබඳව මහන්සි වදාරනවා සුවිදූර විදුලියෝ. තේ දුරතෝපි පස්සන්ති ආසන්නාපින දිස්සන. ඔහු දුර සිටද අපව දකි. අප ළඟටම ඇවිත් සිටියත් ඔවුන්ව අපට නොපෙනේ. ඔවුන් හිතනවා ඔවුන් මේ මේ පුද්ගලයාගේ පාපක්‍රියා දුටු කල්හි දැනගත් කල්හි ඔවුන් කියනවා ඔවුන් අතර කතා වෙනවා බලන්න අර පුරුෂයා තමා මේ විදිහේ පිරිසුදු කෙනෙක්යි ලෝකයාට ප්‍රකාශ කරමින් සිටියත් ඔහුගේ ක්‍රියාකලාපය කොයිතරම් අපවිත්‍රද ඔහුගේ සිතෙහි පවතින අසුචි සංකස්සර සමාචාරෝ කියලා බලා දක්වනවා අසුචි කියන්නේ අපවිත්‍ර අසුචි සංකප්තර සමාචාර. ඒ කියන්නේ අපිරිසිදු ගඳ ගහන දේ වලින් පිරුණු සිතක් ඔහුට තිබෙන්නේ කියලා. කියන්නේ නපුරු දෙයක්, නරක දෙයක් සිතමින්, කියමින්, කරමින් සිටින කෙනෙක් කියලා ඒ අය දැනගන්නවා මොහු පිළිබඳව සමහර විට කවුහ ඇසුරු කරන්නන් දැන නොගත්තා. එහෙම වදානවා. බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඒ නිසා පව්කම් කරලා ඒ පව්කම් කිරීම අන්‍යෝ ගැන නොගනිත්වා කියලා කුතමේක නෙවෙයි. අප උත්සාහ කළ යුත්තේ පව්කම් නොකර සිටින්න. බලවත් පරිශ්‍රමයක් උත්සාහ කරන්න. ඊට අවස්ථා නොදෙන්නට සමහර විටක අවස්ථාවක් ලැබුණු කල්හි පවට වැටෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවලින් වළකින්නට ඕන. එබඳු අවස්ථා සමහරු එහි පව්කම් කිරීමට යමති අය ඒ අවස්ථා සොයා ගන්නවා. එහෙම නෙමෙයි. Tamanට ලැබෙනට ඉඩකඩ ඇති ඒ අවස්ථාවන්ගෙන් Taman වෙන් වෙන්නට ඕන, පසුබහින්නට ඕන. පවට ගිය ඇති එහෙම නැත්නම් ලැජ්ජා බය නැති වූ කල්හි ඕනතරම් පව් කිරීමට අවස්ථා සලසා ගන්න. ප්‍රඥකයි අනිරෝධ නොදැනගනිත්වා කියා සිතන එක නෙවෙයි ඒවා සංගවාගෙන ඉන්න එක නෙවෙයි කලිත්තේ පව්කම් වලකින එක ඒ පව්කම් සිදු වුණා ඒක තමන් දී ගන්නට ඕනේ ඒක පාප කර්ම සමහර හිතන්නේ පාප කර්ම තමන්ගේ උසස් ක්‍රියා කියලා තමන්ගේ එඩිතර ක්‍රියා වීර ක්‍රියා අන්‍යයන්ට කළ මෙහෙන ක්‍රියා කියලා හිතනවා කලේ පව්කමක් ඒක Tamange සූරකමකක් සම්කමක් කියලා හිතනවා. එහෙම හිතන අය පව්කම් කරන්න එහෙම හිතනවා. ඒ එහෙම නෙවෙයි පව පවක්මින් වශයෙන්ම පිළිගෙන කළ යුතු තිබෙන්නේ එබඳු පවක් සිදු වුණා නම් මින් පසු ඉබන්දා කවදාවත් නොකරමී කියන බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයති සංවරයේ පිහිටීමයි නැවත එවන්නක් නොකරමි කිය. ආයත සංවරේ පිහිටීමයි කල යුත්තේ. එහෙම නැත්නම් පව්කම් කොට ඒ සංගවාදයෙන් සිටින කෙනෙක්. වසල. ඉතින් ඒ වසල වාදය කාටද මේ මේ ගිහි වූ අපිට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ වදාරන්නේ. කවුරුන් හෝ එතකොට ගිහි පැවිදි දෙහෙදේ මෙතෙන්ට එන්නේ නැහැ. එතෙන් දෙන්නේ මේ පිළිතුන් දාන භික්ෂුන් වහන්සේ වරද කියන ඒවා උන්වහන්සේට කියන්නේ ඇබැත් කියලා. ආපක්ති කියන්නේ ඇබැත්. ඒවා ගරුකාපක්ති, ලහුකාපක්ති කියලා දෙකක් කොටස් දෙකක්. ගරු කියන්නේ බොම පර වරද, ලහුකාපක්ති කියන්නේ සුළු වරද. ඒ ගරු වරද වලින් ප්‍රධාන හතරක් තිබෙනවා. ඒ හතරින් එකකට අහු වුණොත් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ මහානකම නැතුව යන උපසම්පදා භික්ෂුවක්ය කියලා තවදුරටත් ඉන්නට බැරි වෙනවා. පරාජිකා හතර. මෛත්‍රණ සේවන පරාජිකාව, අදත්තාදාන පරාජිකාව, මනුෂ්‍ය විග්‍රහ පරාජිකාව, උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව කියන මේ හතරින් එකකටපත් වුණොත් ඒ භික්ෂුවට මහානකම නැහැ. Taman සිවුරු කරවාගෙන සිටින්නට පුළුවන්. එහෙම හිටියොත් භික්ෂු කෙනෙකුට අයිති දේ සිව්පසේ බාහිරයෙන් ලබා ගැනීම යටිටගෙන Taman සිදු කරන්නේ මහා වරදක්. මහා වරදක්. එනිසා ඒ එබඳු භික්ෂුවකට කළ හැකි දෙකයි ඉති වෙන්නේ. එකක් මහානකම එහෙම පිටින්ම අත්හැරලා ගිහියෙකු වමු. එහෙම නැත්නම් දිවිහිමියෙන් සාමණේරයෙකු හැටියට කල්ගෙවන එක. මින් කවුරු හරි එහෙම සිදු වෙලා එය කාටවත් කියන්නේ නැතිව සංගවාදෙන Taman භික්ෂුවක් හැටියට ප්‍රතිඥා දෙමින් සිටිනවා නම් මේ වසල කතාව උන්වහන්සේටත් සාධාරණයි. ඊළඟට උන්වහන්සේගේ තිරෙනවා කෙලෙස් සංඝාදිශේෂ සංඝාදිශේෂ 13ක් අර ගර් ඒ පරාජිකාවන්ට පමණක් දෙවෙනි වෙන. ඒත් මහානකම නැති වන්නේ නැහැ ඒ හේතු කොටගෙන එහෙත් පිරිසිදුකම ලබන්නට ඕන. නැත්නම් සංගවාගෙන සිටි තරමට ඒ වරද මහත් වෙනවා. ඒවතු වරදි 13ක් තිබෙනවා. ඒවා එකකට හෝ පැමිණ. පැමිණ එය සංගවාගෙන සිටිනවා නම් ඒ භික්ෂුවට මේ වසල කතාවට ඇතුළත් ඒ විදිහට මහන්සලා පිළිබඳ. ඒ නිසා තමයි මහන්සලාට පිළිෙනවා ඒ පිරිසුදුකමක් ලබන්නටම බැරි වැරදි හතර තමයි අර මුලින් කිව්වේ. අනිත් ඒවා පිරිසුදුකම ලබන්නට පුළුවන්. නමුත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වනවා පිළිගෙන ඒ ප්‍රඥාක්ති පිළිගෙන. ඒ පිරිසුදුකම සංඝයාගෙන් ලබා ගන්නට පිළිගෙන Taman පිරිසුදු මහණකයි කියා. ඒ භික්ෂුන් වහන්සේලාට සංඝයාට එකතු වන්නට පුළුවන්. බව ඒ භික්ෂුන් වෙතින්ම ලබන්නේ. ඒවට කියනවා ඔය මානක පිරිවෙස් සමාදන් වෙනවයි මානක පුරනවයි අවසානයේදී ඒ සංඝයා එක කියලා විනය කර්මයක් කිරීම වශයෙන් කරන අභාහන කර්මයක් කියලා ඒකට නැවතත් සංඝයා අපරට ගන්නවා සමහර වැරදි තිබෙනවා ඒවා සිදුවුණු සිදුවුණු අවස්ථාවලදී කියලා පිරිසුදු වෙන්නට ඕනේ දේශනාගාමී ඇවැත් කියලා ඒ වගේ ඒවා සංගවාගෙන සිටියෝ. දැන් මා අසා තිබෙන කාරණයක් එක වික්ෂුන් වහන්සේ නම භාවනා කරන්නට ගියා කාරණා. ඊමේ හඳුරු හොඳට භාවනා කළා. භාවනා කරලා ඒ භාව ඒ හඳුරුවන් ලැබපු දියුණුව පරිදි එක සම්දිස්ථානයකට පැමිණා. ඉන් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ ඊට එහාට යන්නට බැරි වුණා ඒ හම්බුවා. ඉතින් අහලා තිබෙනවා මේ මොකද මේකට කාරණේ මොකක් හරි වරදක් තියෙද කියලා. සීලය පිළිබඳ යම් කිසි වරදක්. ඒ හම්බුනේ පිළිගන්නලු. සීල පිළිබඳ වරදක් තියෙනවා. එදෙන ඒ ආචාර්ය හම්බුවෝ කර්මස්ථානාචාර්යවරයා කියලා තියෙනවා. එහෙනම් ආපහු පන්සලට යන්න ගිහිල්ලා නායක හාමුදුරුවන්ට කියන්න මේ වර්ග පිළිබඳව කියලා ඒ පිරිවෙස් සමාදන් වෙලා මානස පුරලා අබ්බාහන කර්මය සිදු කොට ඒ පිරිසිදුකම ලබාගෙන ආපසු එන්න. එතකොට මේ භාවනාව කරගෙන යන්නට පුළුවන්. ඉතින් මේ උපහාමුදුරන්ට ගිහිල්ලා මේ කාරණේ කිව්වම ඒ හාමුදුරුවෝ මේ තමන්ගේ ගෝලයාගේ පිරිසිදුකම ගැන නෙවෙයි කලකලා තියෙන්නේ මේ ලැජ්ජාව ගැන කියලා තියෙනවා. ඒවලු මොන ලැජ්ජ නැති වැඩක්ද ඔලින් කන්නේ ඉතින් ඒකෙන් වෙන්නේ කොයිතරම් අපරාධයක්. තමන් කරපු ලොකු වරදක්. මෙන්න යෝ අත්තං කුච්චිතෝ සම්තෝ අනත්ත වංසාතු අර්ථයක් කරගන්නටයි මේ දීලා ඇහුවේ. අනුශාසනය මොකක්ද? අනත්මයක් පිළිබඳ අනුශාසනය. දැන් ඒ හාමුදුරුවෝ ඒ පිරිසුදුකම ලැබුවේ නැත්නම් ඒ වරදින් වරදටපත් භික්ෂුවක් හැටියටයි කවදා හරි අපවත් වන්නේ. ඒ කවුරු නිසා තමන්ගේ ආචාර්යවරයා නිසා තමන්ගේ ආචාර්යවරයා කොයිතරම් කනගාටුදායක සිද්ධියක් කියලා. දැන් ඒ හාමුදුරුවෝ භාවනා කිරීමේ අභිලාෂය ඇති කෙනෙක්. භාවනාවෙන් දියුණුවක් ලබන්නටද පුළුවන් කෙනෙක්. සීලය පිළිබඳ තමන් වරදකට පත්ව සිටින බවක් තේරුම් ගත්ත කෙනෙක්. එහි පිරිසිදුකම ලබා ගැනීමට කැමැති වුණු කෙනෙක් ආචාර්යවරයාට ගිහිල්ලා කිව්වේ ඒ නිසා. නමුත් ආචාර්යවරයාගෙන් ඊට සුදුසු අනුශාසනයක් ලැබුණේ නැහැ. ඉතින් කුමටද මේ බඳු ආචාර්යවරු? එබන් දෙපු ආචාර්ය තත්කිරි සබාධිමත වඩා ආචාර්යවරයෙකු නැතිව සිටින එක හොඳයි. මොකද ඒ ආචාර්යවරයෙකු නැත්නම් ඒ වරද Tamanට සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ තව වෙන සුදුසු කෙනෙකුට කියලා පුළුවන් මේ තත්ත්වයක. මේ ආචාර්යවරයා සිටින පාඩම කුලි. ඒ නිසා කවදාවත් ඇත්ත තිබියදී බොරුවකින් සංග්‍රහ කරන්නට එපා. කාර්ය. අපි ඉගෙන ගන්නට ඕනේ ඒක. කවුරුන් හෝ කරන වරද වරදක් නොවේ කියලා ඒ තැනත්තාට වුණත් කියන්නේ නරකයි ඔහුගේ මූණ ඔහුගේ හොඳ හිත ලබා ගන්න. වරද වරදක් බව පෙන්වන්න. වරද වරදක් බව පෙන්වන්නට ඕනේ. ඒකයි ධර්මය. ධර්මයේ එහෙම නැත්නම් යම් යම් මේ අර ඡන්ද දෝෂ භය මෝහ කියන ඒ සතර අගතියට ගිහිල්ලා අගතිගාමීව ඇත්ත නැත්ත කිරීම නැත්ත ඇත්ත කිරීම කාහට හොඳ වුණත් බෞද්ධයෙකුට නම් සුදුසු නෑ මත් නිසාද බුදුරජාණන් වහන්සේ ඇත්ත ගරු කළ උතුමේ වහන්සේ බුදු වුණාට පසු පමණක් නෙවේ බෝධි සම්භාරයේ පුරණ කාලේ වහන්සේ බොරුකාරයෙක් හිටියේ නැහැ. බොරුකාරයයි කියන එක මහා භයානක එකක්. උන්වහන්සේ බොරුකාරයෙකුව හිටියේ නැහැ. උන්වහන්සේ අතින් සිදු වුණු වරද සමහර විටක කිව්වා නම් තමන සිරු කලේ රජතුමාට කිව්වා නම් මම මහරජනේ කවුරු හරි ගොතපු බොරුවක් මේක මම ඒ බඳු වරදකට කමුන්නේ නැtei කියලා රජුරු ඒ කාන්තියෙන් පිළිගන්නවා පිළිගන්න ඒ තරම් විශ්වාසවන්තයි එහෙත් බෝධිසත්වයේ ඒ බඳු බොරුවක් කිව්වේ නැහැ. අරදේ මගේ අතින් ඉවත් සිදු වුණා. කියලා. ඒ ඇත්ත කිව්වා. අනේ ඒ නිසා ඒ යමෙක් පව්කම් කොට මා පව්කම් නොකරන්න එකයි නැත්නම් පව් කරන්න එකයි අන්‍යෝ දැන නොදන්නේවා කියන එබඳු සිතක් ඇති කරගන්න නෙවෙයි පව්කමින් හැමතිස්සෙම දේරෙන්නට ඕනේ වලකින්නට ඕනේ යම්කිසි වරදක් සිදු වුණා නම් ඒ වරද Taman පිළිගෙන ඊට ප්‍රතිකර්ම කරගන්න ඕනේ. යෝගේ පර කුලං ගන්්වා දුක්වා නිසුචි භෝජනං ආගතං නප්පටි පූජේති පඤ්ඤඤා වසලෝයිති අන්නේ කුගේ තමන්ගේ ඥාතියෙකුගේ තමන්ගේ මිත්‍රයෙකුගේ ඒ විදිහේ ගෙදරකට ගිහින් ඒ ඥාතීන් මිත්‍රයින් පවත්වන භෝජන සංග්‍රහ ආදිය Taman භුක්ති විඳලා හොඳ ආහාර පාන යන්ගෙන් Taman ඒ අවස්ථාවේදී යැපිලා ඒ Tamanට ඒ බඳු සංග්‍රහ කළ අය නැවත Tamanගේ ගෙදරට පැමිණි කල්හි ඔවුන්ට ආදරයෙන් ඒ බඳු සංග්‍රහ යමෙක් නොකරන්නේ නැහැ සංජඤ්ඤා වසලෝ එතෙනේ වසලේකයි දැනගන්නේ ඒ කීවේ දැන් හැමදෙනාටම එකාකාර සංග්‍රහයක් කරන්නට බෑ ඒක කවුරු දැනගන්නට ඕන කරුණක් නේ හැමදෙනාගේම වත්කම් එක සමාන නොවේ ඒ තම තමන්ගේ වත්කම් අනුව ඒ ඥාති මිත්‍ර සංග්‍රහ කෙනෙකුට කළ හැකියි එහෙම සංග්‍රහ තමන් ලබාගෙන ඒ අය තමන්ගේ නිවසට පැමිණි කල්හි ඔවුනට කවර හෝ සංග්‍රහයක් නොකරන්නේ නම් අර තරමින්ම කරන්නට බැරි විය හැකියි. එහෙම වුණොත් තමන්ට සමහර විටක ණය වෙලා ඒ සංග්‍රහ කරන්නට වන්නේ. එහෙම නෙමෙයි. එහෙම සංග්‍රහ නොකරන්නේ. වසලේකයි දැනගන්න. නිසා ඒ ඒකෙන් ඒක මොකක්ද? එතන පෙන්නනවා නේද ඒක? කෘතගුණ සැලකීමක් නේ. කළගුණ සැලකීමක්. තමන් සංඝා කළ කෙනෙක් නේ. එතනට ආවම කොහොමද තමන් නොසලකා හරි? ඒ නිසා සංඝා කළ යුතුයි. තමන්ගේ මාර්ගයට ගැලපෙන පරිදි යෝවේ කරකුලම් ගන්නවා බුද්ධාන සුචි භෝජන සුචි භෝජන කියලා කියනවා. සුචි භෝජනය කියන්නේ පිරිසුදු බොජුන් කියන්නේ. ආහාර පාන ආගතං නප්පටි පූජේති ඔවුන් ආපසු තමන්ගේ නිවසට පැමිණි කල්හි නප්පටි පූජේති පෙරලා තමන් ඔවුන්ට මේ සලකන්නේ නැහැ සංඥාවක් යෝ බ්‍රහ්මනං සමනං වා අඤ්ඤං වාපි වනිද්දකං මුසාවාදේන වංචේති සංඥාවසලෝයි යමෙකු බ්‍රහ්මණේකෝ ශ්‍රමණේකෝ අඤ්ඤං වාපි වනිත්තකං අඤ්ඤ ඒ යාචක සත්‍යෙහි සිටින යම් කෙනෙක් හෝ මුසාවාදේන වංචේ මුසාවාදයෙන් රවටනවා නම් මම මාළඟ දැන් නෑ අසුවල් වල අවස්ථාවේදී දෙන්නම් ආදි කියලා එහෙම දෙන්නෙම නෑ රවටනවා ගුරුවෙන් ඒ ඒ අවස්ථාවේදී ඒ තනත්තාගෙන් දෙරෙන්නට ගුරු කියන සංජඤ්ඤා වසලෝයි. ඉබඳු කෙනෙක් වියනම් ඒ තනත්තා වසලේකයි දැනගන්නේ. ඒ කොටින් කියනවා නම් මෙතන පෙන්වන්නේ ඒ ශ්‍රමණයෙකු ධාත්මණයෙකු හෝ වෙනත් අන් කෙනෙකු බොරුවෙන් රැවටීම බොරුවෙන් රැවටීම වසලේකු වීමට කාරණයක්. යෝ ධාත්මනං සමනං වා භක්ත කාලයේ උපත්ිතේ රෝසේති වාචා නචදේති පංජඤ්ඤා වසලෝයි ඇතම් අවස්ථාවකදී එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමන් ආහාර පාන ගන්න අවස්ථාවලදී තමන්ගේ නිවසට පැමිණෙන. ඒ ඒ අවස්ථාවේදී රෝසේති වාචා වචනෙන් එයාට බනිනවා. බනිනවා. බනිනවා කියන්නේ සමහර ඉන්නවනේ මොකෝ හුඟා කන්නට එන්නේ. නරකද රස්සාවක් කරගෙන කෑවා. එහෙම කිව්වනේ අර බුදුරජාණන් වහන්සේටත් කිව්වේ අර මම මම මේ වපුරලා ඊළඟට අස්වැන්න මෙලාගෙනයි කන්නේ. ඇයි ඔබටත් බැරි එහෙම කරන්න කියලා. ඒ සමහරු ඊටත් වඩා නපුරු විදිහට ඉතින් එහෙම නෙවෙයි. Tamanට යමක් දෙන්න පුළුවන් නම් දෙන්නේ. එයාට රොස්පරස් සරපරස වචනයෙන් කතා කරන එක සුදුසුයි. හැබැයි සමහර විට මතක් කර දුන්නට වරදකුත් නැහැ. ඔවුන්ගේ තත්ත්වය. එවිට ඔවුන්ගේ රොස්පරස් අහන්නට උනත් ලෑස්ති වෙන්නට ඕන. මට එහෙම සිද්ධීන් මතකයි. මා පිළිගන්නවා. මුදල් උල්ලගෙන ආපු දසසිල් නෑමි කෙනෙකුගෙන් මම දවසක් ඇහුවා. ඒ ආවේ තවත් කෙනෙකු එක්ක. මම ඒවා දසසිල්ද සමාදන්. දැනගෙන ගියා. දසසිල් සමාදන් වෙලා ඉන්නේ කිව්වම මම ඇහුවේ ඉතින් මං මුදල් දුන්නොත් ඒ මෑන් යන්නේ එක සීයක් කැඩෙනවා. ජාත රූප පටිඝාන ජාත රූප රජිත පටිඝානා වේරමණී සික්ඛාපදං සමාදියා ඒ පසුසේ කියන එක මේ මේ ඒ දසසේ නෑනේ කියලා කියන්නට බෑනේ දසසේ නැතිව දසසේ කියන්න බෑ දසසේ නැතිව දසසේ කියන විට තව සීයකට කැඩෙනවා බුරු කීවත් වෙනවානේ එතකොට 8යි. ඒකත් තව ඉතිරියේ ගන්න එහාට යනකොට. ඒකම ඒ නම නෙවෙයිනේ ඕන කරන්නේ. නම නෙවේ සීලය. ඒක නිසා පරිස්සම් වෙන්න. ඉතින් ඒ අරුවේ මතක් කර දුන්නේ තවත් එහෙම අවස්ථාවක් වුණා. ඒ අනුරාධපුරේ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ. ඒත් මේ සිවුර වගේමයි හාමුදුරුවෝ අහන්නේ සිවුර වගේ ඇඳගෙන ඉන්නේ. ඒ ඒක මේ වර්තමානයේ ගෝවිච්ච එකක්. ඉස්සර දසසීමානිවරු දසසීල් රැක්කයි. ඒ රකින්නේ ගිහි දසසීලයේ මහානකමක් නෙවෙයි. ගිහියාය කියන එකනාව හඳුන්වන්නේ ඕදාත වසනා කියන. ඕදාත වසනා කියන්නේ සුදු අඳින්නෝ කියන්නේ. ඕදාත වසනා. ඒක වෙන් කරන්නේ අර කසත වස්ත්‍ර අඳින්නේ. කියන්නේ කාසාවන් ගහිත්වා කියන කාසා වස්ත්‍රය කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ ශ්‍රමණයන් හමුවන්නට කසාවන් වස්ත්‍ර පුරවන්නේ. ගිහියන්ව හමුවන්නේ ඕදා ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් දැක්වීම වශයෙන් ඕදාත වසන. ඉතින් ඕදාත වසන ගිහියන් දසසීලුණත් පෙරෙන්නේ සුදු සුදු ඇඳේ. මා දැකලා තියෙනවා එහෙම සුදු වන්නේ දසසිල් අය දැකලා. පසු කලෙක මේ ගහ පාටම ඉන්න පටන් ගත්තා. ඉතින් සමහරු කහ වස්ත්‍රය සුදු මේ උඩට අඳින සුදු හැට්ටයක් ගන්න. එහෙමවත් වෙනස පේනවා. සමහරු එහෙම නෙවේ. ඒ ඇඳුමත් ඒකත් කහ පාටට. ඈත ඉඳලා බලන විට වික්ෂුන් වහන්සේ නමක් වඩිනවා වගේ පේන්නේ. දුරට පේන්නේ එහෙමයි. ඒක ඒ කවුරු හරි ඒ ගැන සලකා නොබලනවා විය හැකියි. ඒ නැත්නම් ඔය ඉදාරනවා වෙන්නට පුළුවන්. නමුත් සුදුසු නැහැ. වික්ෂුවගේ දේශය තව කාහටවත් ගන්නට බෑ. එහෙම ගන්නවා නම් ඒක වික්ෂු වේශය හොරා ගැනීමක් වෙනවා. එහෙම ආයත කියනවා ලිංගත් හේම කියෝ එක. එහෙම ලිංගත් හේමකයන්ටත් දැන් වර්තමානයේ සැලකෙනවා බොහෝම. ලිංගත් හේමකයෝ කියන අය ඒ අයගේ ගෝල බාලයන් හදාගෙන වාසය කරමින් ඉන්නවා. මේ ගිහි උපාසක උපාසිකාවන්ගෙන් ඒ ආධාර උපකාර පින්ඩ මේ දාන මාන ආදිය ලබාගෙන වැඩි දුර නෙවෙයි අප වාසය කරන නුගේගොඩ අස්සල රත්න පිටියේ කියන ඒ ගමේ විශ්වවිද්‍යාලයේ අස්සල ඉන්නවා තමන්ම මහාන වෙච්ච සාදු කෙනෙක්. ඒ තැනත්තා වෙත මහාන වෙච්ච භික්ෂුණීනුත් ඉන්නවා. භික්ෂුණී දෙපැත්තක ඉන්නේ. ඉතින් ඒ අය මට දවසක් කෙනෙක් අඳ ගැහුවා. කිව්වා මේ එන්නේ කියලා එතෙන්ට යන්න. මම ගෙන් ඇහුවා ගිල්ල නැද්ද කියලා. Yeah, English engineer. Hermit like කිව්වා. <laughs> Hermit like. ඈ මම මම කඩේ කිසිම වෙලාවෙ කතා කරපු බඩුවගයක් ගන්න කිව්ලා. මම ඒ වෙලේ මොනවද කිව්වේ නෑ යා. බාහිර යන්නේ. මම දන්නවා ඒ තැනත්තා ගැන මම අහලා තියෙනවා. එයා හිතේ උත්තම සාදු කෙනෙක්. උත්තම සාදු කියලා ශාස්ත්‍ර කියපු මිනිස්සෙක්. බත්තර මුදේ. එයා දැන් Tamanම මහාන වෙලා. භික්ෂු පිරිසක් භික්ෂුණී පිරිසක් එතන ඇති කරගෙන ඉන්නේ. ඉතින් ගම්පා ආදි පළාත් වලින් ලොරි වලින් ගේනවා ආහාර පාන. මා අපේ නෑන්නම් ගිය වෙලාවක. එතන ඒක කොහොම බලන් යනවා. අත්තරින්නේ ඒක. මොකද බලන් යනවා. හොඳ. ගිය වෙලාවක කියලා තියෙනවා මේ ඒ උපාසිකාව කියලා තියෙනවා. දැක්කේ නැද්ද තාම? කිව්වම නැහැ දැක්කේ නැති. ඒගොල්ලෝ දාන කෙනා අපුවායි. දැන් ගාමි ගන්න ඇති ටිකක් වෙලා ඉඳී වැඳලා කියත් ඇති කියලා. ඈ වැඳලා කියත් ඇති කියලා. අම්ම කියලා කියනවා නෑ තමන් නැති මම යන්නේ කියලා. හොඳේ. තව එහෙම අය. තව ඉන්නවා පසේ බුදු වෙච්ච අය. ඒ පසේ බුදු කෙනෙක්ව බලන්න ගියා ඒත් අම්මා. ඈ ඒක දැනගන්න තෝරන කරුණු. ඈ පසේ බුදු කෙනෙක්ව බලන්න ගියේ මේ කොහෙද? අර මේ දෙලිගම්මන කියේ කොයි පැත්තේද? මාවනගෙන තවම ඈ ඒ පැත්තේ හොඳ මේ ඉතින් මේ මේ ළඟ ඉන්න උපාසිකාවකුත් එක්ක ගියේ එයා යනවා කිව්වම ගිහලා තිනවා බලන්න. යාම ඒ මේ හැම එකකටම සම්බන්ධ ගුරුවරයෙකුයි ගුරුවරියකුයි. මෙතනත් ගුරුවරයෙකුයි ගුරුවරියකුයි තමයි ප්‍රධාන ගායකය. අතනත් එහෙමද. ඒගොල්ලන්ගේ ගයක් ළඟයි මේ මඩුවක් වෙන හතලා බොහොම ඉතින් මේ ඒ පසේ බුදුවරයා ඉන්න තැන වෙනම තැනක්. ඒ ඒ මඩුව ළඟ ඉඳලා මේ ධාම පිළිවෙල කරන තැනක දැන දක්වාම පාවාඩ වලලා තියෙනවා. ඉතින් අම අහලා තියෙනවා පාවාඩ කුමටද කියලා. මෙතනට දැන් වඩිනවද කියලා. පස්සේ විදුර වඩිනවද කියලා පාවාඩ මත. නෑ නෑ දාන්නේ අරන් යන අයට ඉත පාවාඩ කරලා. ඒගොල්ලන්ට වැඩිකාව දෙන්න තරක. ඈ ඉතින් මේ ඉතින් දාන වෙලාවේදී ශාල කල්වල දාන්නේ අරගෙන ගියා. ගියා ඊළ ටික වෙලාවක් යනකොට අම දැක්කා ඒ මනුස්සයා බොහොම උසමහත් කෙනෙක්. අතේ තියනවලු වටාකොට. ඉතින් අර ඒ දානේ ගිහින් පිළිගන්නන අයට එයාගේ වටාවකින් ආශිර්වාදේ දෙනවා. අර මේ මේ කපුවා දේවල් අර මේකින් ගොඩ කරන්නේ. ඒ වගේ. ඉතින් එයාගේ ආහාර කිසි වුණාට පස්සේ අර ඔක්කොම කෑම එක එකට අනලා කාම තලියක ගෙනාවා. කපුට වගේ දූවලු අර මිනිස්සු ඇස්සලා හිටියේ මිනිස්සු. මොකටද? මේ ඉඳුල්පත් වලින් ටිකක් කන්න ලෙඩ ඔක්කොම සනීප වෙනවලු. ඉතින් අම්මට කිව්වලු මේන් ටිකක් කන්න. ලෙඩ ඔක්කොම සේන අම්ම කිව්වලු මට ඉඳුල්පත් කාලා පුරුදු <laughs> ඈ පුරුදු නැtei කියලා. ඉතින් තව ඊට එහා තියනවලු කාමරයක් ඒකේ මිහි පෙට්ටියක් කියලා. මිහි පෙට්ටිය බොහොම ලස්සන වටිනා එකක්. එතන තියනවලු අටපිරිකර. මේ ගෙනල්ලා මිනිස්සු පූජා කරපුවා. මේ පසේ බුදුවරයා තව හත් දවසයි සිටින්නේ. ඊට පස්සේ පිරිනම් පාන. මේ පිරිනම් පාන පසේ බුදුවරයාට ඒ මල සිරුර තියන්නටයි මේ පෙට්ටිය එදා රෑ එදා රෑ ගිය දවසේ රෑ ඒ අය මේ ක්ෂීර පායාස දානය දෙනවා. බුදුරජාණන් වහන්සේට සුජාතාව කිරිපුඩු පූජි පිළිගන්වාට පසු ඒ විදිහට සිදුවන එකම පින්කම මේකේ කිව්වලු. මේ කිරිපුඩු දානය. ඒ කිරිපුඩු දානය පිළියෙල කරන්නේ ඔක්කොම පිළිවි. සුජාතාවන් ජාමිතෙන් කිරීම නුකුලි පිළිල කරන්නේ ඔක්කොම මුඛවාදම් බැඳගෙන. ඒ ඒ උඩුන කියන තැන මිනිසුන් හතර දෙනෙක් ඒ එළිවන තුරුම කඩුවක් අත්‍යතිව වටේ යනවා ආරක්ෂාවට. ඒක එහෙම ඒ කියලා දන්න. නේද? කොහොම කියලා කොහොම බොරු රාශියක් කියලා බලන්න ඉතින්. ඒවට නැවතෙන මිනිස්සු ඉන්නවා මේ අපේ බෞද්ධ නට. ක්‍රිස්තියානිකාරය ඒ වෙනම නාය නෙමෙයි යන්නේ. ඔය යන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ කාව බෞද්ධයෝ මේ ගියේ පසේ බුදුරේ. අමගේ මේක දැනගන්න අම දන්නව බොරු කියන්නේ. මේ අමගේ නැත්නම් අමත් එක ගියේ කෙනත් කරනවලු සමහර විට කර ඉඳු. ඈ අමනිකයි කරලා දැක්කේ. බලන්න මොන තරම් මිනිස්සුද රවටන්නද මේ කරන්නේ? රවටාන්න. ඉතින් ඒගොල්ලෝ වසලෝ මිසක වෙන කවුද? වසලෝ මිසක වෙන කවුද? ඒ වසල තමයි. බුරුවකින් අන්‍යයන්ව රවටලා. Tamange උදර පෝෂණය කරගන්නවට වඩා නරකද? අර අර ජපානයේ මිනිසුන් වගේ හරාපුඩි කරගෙන මැරෙන එක. ඒ එතකොට Taman ප්‍රාණඝාතයට අහු වෙන්නේ නැහැ නේ. Tamange බඩ කලාගෙන Taman මැරුණාට Taman කාගේවත් පණක් නැසුවේ නෑ. පරපණ නැසීම නෙවෙයි ඒකට අහු වෙන්නේ නෑ. ඒක වඩා හොඳයි අර විදිහේ ජීවිතයක් ගත කරනකොට. ඒ මොකද මේ විදිහේ වැරදි ජීවිතයක් ගත කිරීම හේතු කොටගෙන නිර්යාදී තැන්වලට ගිහින් කොයි තරම් කාලයක් දුක් විඳින්නට සිදු වෙනවද Tamanට. අනුන් ගැන කතාව පසුක තමයි Tamanට සිදු වෙනවා. සිල් තිබෙනවාය තමාට කියලා සිල් නැතිව සිල් නැතිව ශ්‍රද්ධාවන්තයින්ගෙන දාණය වැළඳීම නිරෙහි මේ ලෝහකුයි ගිලින්නම් දැනි දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් එහෙම එක බොරු කරලා මිනිසුන්ට Taman සීබතෙක් කියලා ඒකනේ දැන් මෙතන කියනවා මේ අන්තිමට කියන්නේ මහාචෝරෝ කියලා යයි. Taman rahat nui rahatekei ලෝකයාට ප්‍රකාශ කරන්නේ නම් ඒ තැනත්තායි මහා අධමන වසලයා කියලා. දැන් ඊපස්සේ බුදුරයා තව නිදේවගත් බොහොම ප්‍රසිද්ධ පළාතක ඉන්නවා බුදුරේ. ඒ පස්සේ බුදුරයා නිදේවගත පැත්තේ ඉන්නවා බුදුරේ. එයා කියන්නේ එයා ලෝතුරා බුදු වෙච්ච වෙලාවක් අක්ක. පොතේ කියලා තියෙන වෙලාව. ඉදිරිච්ච වෙලාව. ඉතින් යන්නේ ඒ වගේ දුර්කාරයේ සිටිනලු. ඒ අයගෙන පරිස්සම් වෙන්නට ඕන. ඒ අය වස්සලි. එයාට බුදු කියලා කියන්නට බෑ වස්සලි කියලා කියන්නේ. යෝවේ පරකුලං අයෝධාත්මනං සමනං වා අඤ්ඤං වාපි වරිද්දකං මුසාවාදේන වංචේති. දැන් බුදුව කියන්නේ රවටන සංඥාවක්. යෝ බ්‍රහ්මනං සමනං වා බස්ස කාලේ උපට්ඨිතේ රෝසේති වාචාමච දේති කණ්ඩන්නාවතෝ. තමන්ගේ ගෙදරට පැමිණි කල්ලි යමක් දිනු වෙනුවට ඒ අයට රොස්පර්ස් වලින් සංග්‍රහ කරන්න. ඒ තනස්තාව වශයෙන්. අපි එතන සිට අනිත් දවසේ කියමු අනිත් දවසේ ඒක ඉවර කරන්න පුළුවන් විශේෂ. Thank you.